लीये मन बांध लीये गुरु रूपिणी बिटु सुवाम नास्ति तुम्हें निरांजनीय नास्ति तुम्हें निरांजनीय नास्ति तुम्हें निरांजनीय वास्पियो में तिरुनु को गुरु रेनु है नीरान पाजय इन है नील गैस विने गोयाम तला में पाजय गोयाम तला में पाजय गोयाम तला में पाजय वसंत ये निर्मल वन बिगुगी කරගෙන දෙදින මී වදවල පැණි පෙරෙන්නේ මී වදවල පැණි පෙරෙන්නේ මී වදවල පැණි පෙරෙන්නේ මින්නේරිය ගබය වාපිතෝ පාගිරි තලේ සිරිය විසිතුරු ගැති ගී ගයන්න තරසවි දේවිදත් බැරිය තරසවි දේවිදත් බැරිය තරසවි දේවිදත් බැරිය ඕය අනේ මිල්මිනි රාමොන වෙනි ලින්නඩනේ තාල මල් දේ දුරු රඩක් කරයි රැති හරනේ රූප සත් පාලි කුමාරියට රෝදනිය නුවදිය ගැන දේවිය පිළිරෙනවක් කෙරේ අවඩ සිනලවක් කෙරේ අවඩ සිනලවක් කෙරේ අවඩ නංගාරිල් වරමාල අංගාරිල් කැඩලිය යන නංගාරිය ගලාපති කිරිපෙල කරවා පිය ගැන කිරිපෙල කරවා පිය ගැන කිරිපෙල කරවා පිය ගැන මනාපුරේ කුංචනාද රැව් පිළිවැව් දී දෙවිලේ තාලෙට ගොවි බිම වගේ කැකුළු ගොරුතුයි නැහි ඇස් නඩවර විද කතක් නෑරහෙම ලැහැබම පෙරලේ මන මාලියකට පෙරලේ මන මාලියකට පෙරලේ මන මාලියකට මාලගිරා රංචු තැනී ජය මංගලී ගයන්නේ කජුනාමරණ වත්පවුරට ගෙවී බලන දෙරිතට හමුවන්නේ ගගේ කිසි කිසි කලා පිළිබිඹු වන කිසි කලා පිළිබිඹු වන කිසි කලා පිළිබිඹු වන සේනමාන නිල්ලෙඩ වන්නුව තලා සුන්දරිය මිනිමුතු මත වෙරිනේ අපේ ලක්මව හරි පිළිවරිය ලක්මව හරි